හොඳයි එහෙමනම් තව තියනවාද ප්‍රශ්න කාටවත් අහන්න හොඳයි එහෙමනම් ආනන්ද මහත්මයා අතන ස්වාමීන් මේ මේ ප්‍රශ්නයක් නෙමෙයි මේකට අදාළත් නැහැ නැති දෙයක් මේ මම ඔබ වහන්සේ මුලින්ම කතා කරා අපේ අර තියෙනවා පොඩි මේ මේ ඇමරිකානු වෛද්‍යවරයෙක් බොහොම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හරහා අපි මේ ලංකාවේ වෛද්‍ය කමියුනිටි එකට කරන පොඩි මේ දේශනයක්. ඒක තියෙන්නේ අපි මේ කාබන් ලෙඩ රෝග තියෙන හන්ද මේ බෝනමන රෝග දීවැඩියාව පිළිකා හෘද රෝග වගේ දේවල් සම්බන්ධයෙන් කරන දේශනයක්. ඒක මේ ආහාරයෙන් මේක වළක්වා ගන්න කොහොමද කියන එක. ඔව්. ඒක ඒක තීන සාහන්නාස ලබන මේ තර්ස්ඩේ රෑ 8ට ලංකාවේ වෙලාවෙන් ඒකට සම්බන්ධ වෙන කෙනෙක් ඔය බුද්ධික මහත්තයා දැනුවත් කරන්න අපට පුළුවන් ලින්ක් එකක් එවන්න සාහන්නාස. හොඳයි. බොතික මහත්තයා ඔබතුමා link එක දාලා තිබුණා කියලා කිව්වා. මේ අර ධර්ම යාත්‍රා group එකේ මේ දහම් කරුණු විතරක් මේ ගනුදෙනු කරන නිසා අපි ඒකේ දාන්න නැතුව අනිත් අපි දන්න කියන හැමෝටම අපි ඒක යවමු කියලා අපි කතා බහ කරගත්තේ. අපි පුළුවන් තරම් අය දැනුවත් කරන්න මේ සම්බන්ධ වෙන අයත්. එතකොට බ්‍රහස්පතින්ද රාත්‍රී කීයටද? 8යි. රාත්‍රී 8ට සම්. ඔව් රාත්‍රී 8ට. ඔව්. අපේ යටට ඒ කැමති කෙනෙකුට සහභාගී වෙන්න ඒක දැනුවත් වීම වඩා හොඳයි. අපිත් තව පුළුවන් තරම් අය දැනුවත් කරන්න. හොඳයි සානත බොහොම පිං. ඔව් ඒක ඉතින් අර නොමිලිය ලැබෙන එකක් නිසා මේ මම හිතන්නේ මට නෑ කියලා මම හිතන එක කට්ටියට අපි. හොඳයි තේරුම් ගන්න සානස. ඒතරොස්සම එහෙනම් අද දවසේ අපි ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරමු. අද දවසේ අපි කතා කළේ සති චෛතසිකය සතිපට්ඨාන වශයෙන් බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් අද ප්‍රායෝගිකව හැමෝටම වැදගත් වෙන බොහෝ දහම් කරුණු අපි සාකච්ඡා කළා. ඒ තුළින් ජනිත කරගත්තා වූ සියලු කුසල ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන සතිය දියුණු කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කිරීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකකට ආසන්න කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කළ සහ අපගේ ගැටළු වල පිළිතුරු සැපියු ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු අවසරයි.